මේක අති භයංකාර තත්ත්වයක්. මේ අති භයංකාර තත්ත්වය මර්ධනය කළ යුතුයි වහාම ප්‍රමාද නොවි මේ චෝදනාවට වරෙන්තුවක් නැමැතිව අත්අඩංගුවට ගන්නට පුළුවන්. ඒ වගේම චෝදනාවට පොලිසියේදී සමතේටපත් කරන්න බෑ. අපදෙන්නට බෑ. එහෙනම් මහේස්ත්‍රාත්තුමෙක් විදිහට ඉදිරිපත් කළ යුතුයි. ඒ කාරණේ කරලා මහේස්ත්‍රාත්තු මා ඉදිරියේ නඩු විමර්ශනයකින් පස්සේ තමයි සිදු කරගත්තා. මේ අවස්ථාව වෙනකොට අත වශයෙන්ම බලන් හිට පොලිසින් දාරිතර මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරනකොට මේක නීති විරෝධී ජනරාශියක් ඒ මොහොතේ අත්අඩංගුවට ගත යුතු වරද. එතන පොලිසින් දාරේ හිටියනම් අත්අඩංගුවට නොගත්තා නම් පොලිසින් දායකයට කරලා තියෙනවා රටා. කොහොම වෙලා හරි දැන් තවත් ප්‍රමාද නොවි මේ සම්බන්ධ විමර්ශන